කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩවිස අපවත්ී වදාළ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි අපි මම්මික සූත්‍රයේ ගීපාර පටන් ගත්තා. නමුත් එදා මේ නොඑක් මේ කාකාරවල අඩුපාඩුකම් නැති වෙලා ඒක නිශ්‍යාකාර ඒක එල්ලයකට ක්‍රමයකට විස්තර කරගන්න ඉඩ ලැබුණ නැති බව මේ තමයි පේන්නේ. වැටුනේ. ඉතින් ඒක එක්තරා ප්‍රමාණික සාරාංශයක් කියවන. නමුත් මෙතන අපි ජීවිතයට සම්බන්ධ කර ගැනීමේ දැනීමක් ලබා ගන්නයි මේ දේශනාවට කම් වෙන්නේ. ඒකට අපිට ඒ දැනීමත් එක්ක ජීවිතය ඇතුලේ යම් කිසි ක්‍රියාතත්වයක් සංවිධාන කරන්නයි මේවා ගැන අපි උනන්දුවක් දක්වන්නේ. ඒක මේ අපි අපි ප්‍රතිපත්ති පුරණයි කියන එකයි එක එක අපි තිනවා හැඟීමක් අපි මේවා ප්‍රතිපත්ති පුරනවා කියන්නේ. ඒතකොට අපි සතුන් නොමර ඉන්නවා බොරු කියන්නේ මේ ආදී දේවල්. ඒක සාමාන්‍ය අර පොත් ගහක පොත්ත වගේ කොටස. මේ ප්‍රතිපත්ති පුරනවා නෙවෙයි. ප්‍රතිපත්ති පිරෙන தത്വයට ජීවිතය සංවිධානය කරපුවාම ඒක નિરાයාස සිද්ධියක් වශයෙන් වෙන්න ඕන. දැන් මේ ධර්මය අහලා ඊට අනුව ඒකේ తত্ত্বය හොඳාකාර වටහාගෙන තමාගේ හිතෙන් යම් ප්‍රමාණයකටද පිළි අරගන්නේ ඒ ධර්ම විග්‍රහය ඊට පස්සේ යාට මොනම ලෙසකින්වත් බෑ එයින් පිටපණින් ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා මිස යාට ඉඩ දෙන්නේ නැහැ එයින් පණින්න මොකක්ද ඉඩ දෙන්නේ නැත්තේ අර අවබෝධ කරපු තේරුම් ගත්ත ෂටහන් වලින් මේව පාලනය කරනවා. ඉතින් මේ පාලනය වීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකටයි මේ ධර්මයේ ඉගෙන ගන්න. එතකොට දැන් අපි පටන් ගත්තේ මේ කුමාර කස්සප හාමුදුරුව පිළිබඳව කතාව ආරම්භ කළා. උන්වහන්සේ භාවනාවෙන් යම් කිසි උසස් අයිතිවාසිකමක් ලබනද වීරිය කරමින් කාලය ගෙවන සමයේදී ඒක බලාපොරොත්තු අන්දමින් සාර්ථක නොවන විට අතීත ආත්මයක උන්වහන්සේ සමග මේ ගුණධර්ම පුරාපු ඒ උත්තමයෙක් ඒ ආත්මේ බ්‍රහ්ම ලෝකෙ උත්පත්ති ලැබලා එක්තරා මාර්ග අවබෝධයක් එක්තරා ප්‍රමාණික මාර්ග ඵල ලැබීමකුත් එක්ක ඒ බ්‍රහ්ම දිව්‍ය රාජයෙන් දැක්ක මේ කුමාර කශ්‍යප හාමුදුරුවෝ මහා විශාල උනන්දුවක් දක්වනවා මේ ක්‍රියාව ගැන. නමුත් ඒකේ නියම ඵල ලබා ගන්න බැරි වෙලා යම් කිසි පසුතැවිල්ලක් එක්ක ජීවත් වෙන බව. අන්න ඒ පසුතැවිල්ලෙන් උන්වහන්සේව බේරා ගැනීම අදහසින් තමයි උන්වහන්සේ ඉදිරිපිට හමුවට ආවා කියලා අපි සඳහන් කළේ. එතකොට ඇවිල්ලා යම් කිසි කතාවක් ආරම්භ කළා. බික්කු වික්කු කියලා හිටන් දෙපාරක් මහන මහන කියලා දෙපාරක් කතා කරු බව එදා ආරම්භ කළේ. ඒ කිව්වා අපි මේ විස්තරය මොකද්ද? ඒ ගවේෂකෙක් වශයෙන් ජීවත් වෙන එක්කෙනා ගවේෂණ අවස්ථාවේදී ඒ ගවේෂණයේ යෙදීමේ අවස්ථාවේදී ආ මේ තුඹසක් ගැන කතා කළා කියන්නේ. අයන් මම මේ තුඹස. ඒතකොට තුඹස ගැන කතා කරපු මේ විස්තරය හුඟක් දුරට කතා කළා. නමුත් මේ බුදුහාමුදුරුවෝ ඒ තුඹස ගැන කතාවේදී මේ තුඹස කියලා මේකට නම් දෙන්න මේ ජීවිතේට නම් දෙන්න හේතුව විස්තර වශයෙන් පැහැදිලි වුණා එදා ඒක ගැන යමක් කියන්න හම්බුන්නේ නැහැ පැටලවිල්ලක් නිසා. ඒකට ඒ තුමසී කිව්වේ පුජ්‍යලීගේ ජීවිතයක් හැදෙන්නේ ඒ කාන්තේම තුඹසක් හැදෙන විදිහටමයි. ඒ කොහොමද? තුඹස හැදීමේදී වේයා ඒ සතාගේ පුජ්‍යලික පුළුවන්කාරකම උඩ අර පස්තින තැනට ගිහිල්ලා එයාගේ කෙලවලින් එයාගේ කෙලවලින් අර පස් ටිකක් දියාරු කරගෙන ඒ පුංචි තුඩෙන් අරගෙන ඇවිල්ලා තමයි අතන පොඩ්ඩක් අතුල්ලන්නේ. එතකොට ඒ විදිහේ වේය අප්‍රමාණ සීමාවක් කරන්න බැරි ප්‍රමාණයක වේය තමයි මේ තරම් විශාල තුඹතක් හදන්නේ. එතකොට ඒ හැම පස් බිඳක් පාසාම එක එක වේයගේ එක එක අවස්ථාවේ තිබිච්ච එක එක වර්ගයේ කියලා තමයි මේ තුඹසට එක්කාසු. ඒතර ඒ එක්කාසු වෙච්ච තුඹස එක්කාසුලා තමයි මේ හොබ හැදෙන්නේ. ඒ වගේ මේ ජීවිතේ තුඹසකට සමාන කලේ ඊට අයත් සාධාරණ සමතාවයක් පෙන්වන සිද්ධියක් මේ ජීවිතය ඇතුලේ හැදීමේදී පවතින. ඒ මොකද්ද? යම් කිසි අවස්ථාවක ප්‍රතිසම්පදිය ලැබුව හැටි ඒ සිටී තිබින নানা ආකාරවල කුසල කුසල මිශ්‍රණයන් ඒ ඇති සිතකුයි ඇවිල්ලා ප්‍රතිසම්පද වෙන්නේ. සමහර විට කුසල් නැති වෙන සිතුත් තියෙනවා. කුසල කුසල මිශ්‍ර වෙච්ච සිතුත් තියෙනවා. මොකක් හෝ. ඒකට අර මේ සතාගේ ජීවන අයිතිය සංවිධානයෙන් සකස් වෙන්නේ අර පහළ වෙන සිත. යම් අවස්ථාවක පහළ වුණා නම් ඊ අවස්ථාවේදී අර එයා උපන් තැන මව් ගර්භයේ කන මව් ගැවේ පූජාව ඒ ප්‍රමාණයට යදින්. ඒතර ඒ වෙලාවේ ඒ සිතේ තිබිච්ච යම් චෛතසික ස්වરૂපයක් වෙනවා. චෛතසික ස්වરૂපයේ කිව්වේ කුසල හෝ අකුසල චෛතසික. චෛතසිකයේ කිව්වේ හිතේ යෙදෙන ගතිය නිසා. ඒතකොට ඒ අවස්ථාවේ එයාට ඇදෙන්නේ ඒ සිතේ පවතින ඒ වෙලාවට සිතේ පවතින ක්ලේශයට අනුව රසෝජාවක් තමයි ඇදෙන්නේ. ඒකට සිතුවිලි බොහොම වේගෙන් වැඩ කරනවා. ඒ වැඩ කරන වේගයේ ප්‍රමාණය හැටියටම අර ඕජාව ඇදෙමින් ක්‍රියා කරනවා. නමුත් එක එකම වර්ගයේ එකම වර්ගයේ සිටවිල්ලක් වාර දෙක මා පහළ වෙන්නේ. එකකට එකක් වෙනස්. අර වේයහු බහයදුවා වගේ. එතකොට ඒ චිත්ත බලය මේ එකාසු කර කර එකාසු කර කර මේලා ගොනු කරන්නේ මොනවද අර සිතෙන් ඇදලා ගන්න මොනවද අර වේය මැටි කැට ගේනවා වගේ පුංචි මේ පරමාණු ශක්තියයි මේ රූප කලාප බුදුහාමුදුරන්ගේ භාෂාවෙන් කියනවා නම් ඒක රූප කලාප පරමාණු එක එක වර්ගවල පරමාණු එතකොට මේ ජීවිතේ මේ ඇසකනාශේ දිව ශරීරය ආදී මේවා ගුණ කොල්ල මේ தත්වෙට ගන්නේ අර කිව් චිත්ත ශක්තිය චිත්ත ශක්තිය කිම තනි හිතක් වගේ පේන්නේ නමුත් චිත්තක්ෂණ පරපුර પરම්පරාව මහරාශි ක්ෂණයක් පාසා ඒ ක්‍රියාව කෙල්ලේ අන්න වේ හුඹහයි මිනිස් ජීවිතේ ජීවිතයට උදාහරණ කළේ ඔන්නෝයි නීතියයි එතකොට අපි දැන් දන්නවා ඒ සංකීර්ණ ජීවිත මිශ්‍රණයක් අපේ එක්කාස් වෙලයි අපිව හැදිලා තියෙන්නේ. ඒ ඔක්කොන්ටම ගොනුව කතා කරනවා නම් ඒක භෞතික පැත්තේ රසායන පද්ධතියක් ගොනුව. ඒකේ රසායන වලින් නිකුත් කරන ශක්ති තමයි අපි මේ දැන් සිටිවිලි කියලා කතා කරන්නේ. එතකොට ඒ වෙලාවේදී එක එක ආකාරවල සිටිවිලි අපිට පහළ වෙන්නේ අර මේක හැදුවේ ඒ වර්ගවල සිටිවිලි වලිනුයි ඒවා කම්පණය ක්‍රියාත්මක වෙනකොට ඒ ඒ සිත් පහළ වීමට ඒවැ උදව් ලැබෙනවා. ඔන්න ජීවිතයක ස්වභාවයේ ක්‍රියා කරන්නේ ওই ආකාරයටයි. එතකොට වහාම කුසල සිත් වලට වලට නියමිත ශක්තිය අදිනවා. අකුසල සිත් වලට නියමිත ශක්තිය අදින අකුසල සිත් ඉදිරියට යනවා. ඔව් නරක. අවසර මේ මේ ශරීරය එතකොට හැදෙන්නේ අවසර ওই වර්ග දෙකේ ශක්තිය විතරයි. ශක්ති වර්ග දෙකේ පාලනය යටතේ හැදෙන්නේ. ඒ ප්‍රාතර වේම බහ වගේ වේය කෝටි ප්‍රකෝටියක් නානා විදිහට කියන දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අර කුසල කුසල ශක්තිය අනුව අදින දෙවර්ගයක සම්බන්ධතාවයද පවතිනවද? නෑ දෙවර්ගයක නෙමෙයි. දැන් අකුසල් ගත්තොත් එක අකුසල සිතක ස්වરૂපේ ඊළඟ අකුසල් ඊළඟ පහළ වෙන සිතේ අකුසලයේ එහෙම නෙමෙයි. ඊට වඩා වෙනස්. කුසලයේ කොපමණ වර්ගද කියලා කියන්න බෑ. අකුසලේ කොපමණ වර්ගද කියලා කියන්න බෑ. ඒක নানা ආකාරවලින් සම. අන්න ඒක නිසායි එක වර්ගයේ සිතුම් පැතුම් එක වර්ගයේ හැඩ ඇති කිසිම සතෙක් හෝ මිනිහෙක් මොකක් හෝ ලෝකේ නැත්තේ අර විවිධත්වය නිසා. එතන ඉඳලා ආරම්භ වෙයි. ඉතින් හැම වෙලෙම වෙනස් වෙවි යන තත්ත්වයක් හැම එකෙම තියෙන නිසා කුසල් හිතේ කිව්වහම ආනාන ආකාරවල යෝග වෙවි සංයෝග වෙවි තමයි කුසල් හිත වැඩ කරන්නේ අකුසලෙත් එහෙමයි. කොහෙද ඒක කුසල් සිතේ කොච්චර ඒකාග්‍රතාවයකද දැන් බලන්න බ්‍රහ්ම දිව්‍ය ලෝකේ බ්‍රහ්ම දිව්‍යවරු බැලුවොත් මේ සදිව්‍ය ලෝකේ දිව්‍යමය ජීවිත දෙස බැලුවොත් එක දෙවි කෙනෙක් අනිත් දෙවි කෙනෙන්ට සමාන නැහැ. ඒ මොකද? ඒ හැම කුසල් සිතකම විවිධත්වයක් තිබිලා තියෙනවා. ඒක නිසා එක දෙවි කෙනෙක් අනිත් දෙවියන්ට සමානව උපදින්න පුළුවන් කමක් නැහැ. අඩු හෝ වැඩි. ඒ නිසා දෙකක් ලෝකයක විදියට නැහැ කිව්වේ. ඔන්න ඔය නීතිය. ඒක නිසා කුසලයේ වුණත් අකුසලයේ වුණත් පෙරලිය පවතින තාක් ඒවා අලුත් වැඩි වෙවි නානාකාර පිළි පිළි වැඩ කර. ඉතින් ඊට අනුව යයිතුවාස්කම අප ලබන්නේ. ඒකයි. එතකොට ඒ ප්‍රශ්නේ බොහොම ප්‍රයෝජන වුණා. එතකොට ඒ ජීවිතය ඒ හුඹහා ඒ බාහේ తත්වය පෙන්වන්නයි විස්තර කළේ. එතකොට මේ බ්‍රාහ්මණ මේ බ්‍රහ්මදිවි රාජින් අර කියනවා මේ ඒ හුඹා ගාවට බ්‍රහ්ම බ්‍රාහ්මණෙක් ආවා. බ්‍රාහ්මණෙක් ඇවිල්ලා ඒ ළඟ හිටපු සුමේද කියන මිනිස්සු කිව්වය මේ හුඹා හරන්න. හා හොඳයි මේ දැන් මෙතන සංකේත කීපයක් ඉස්සරහට ආවා. මේක තෝරමින් ඉස්සරහට යන එකයි තියෙන්නේ. මොකද එදා අපි බුදුහාමුදුරුවෝ මේකට දුන්න නිගමන අපි කිව්වා. දැන් මෙතන මේ සුවේද කියලා කෙනෙක් අර බ්‍රහ්ම දිව්‍ය රාජ්‍යයෙන් ඉදිරිපත් කළේ කවුද? යම් කිසි කෙනෙක්. යම් කිසි කෙනෙක් මේ ජීවිතෙන් යම්කිසි නිර්වෘල් අයිතිවාසිකමක් සැනසීමේ නිර්වෘල් අයිතිවාසිකමක් ලබන්න බලාපොරොත්තු වෙනවා නම් අන්නේ පුජ්‍යලයා මේ සුමේද නමින් නම් කළා. ඒකට මේ කවුරුත් ඒකට අහු වෙන පුජ්‍යලයා. ඇයි සුමේද කිව්වේ? එයාගේ අදහස ඊටාම පිරිසිදු හැඟි අර්ථවත් හැඟීමක්. ඒ අර්ථවත් හැඟීමකින් යුක්තව අර ඉදිරිපත් වීම නිසා යාට සුමේද කියලා අර ගෞරවාන්විත නමක් ලැබිලා තියෙනවා. එතකොට මේ බ්‍රහ්මදිව්‍ය රාජයෙන් කිව්වේ කවුද? අර විදිහේ මේ ජීවිත කරදරවලින් මිදෙන්න දුක් කම්කටොළු වලින් මිදෙන්න මේ ජීවිතයේ තියෙන අසාරත්වය දැකලා ඒ මිදෙන්න යමෙක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒවැනි අය ඒ කාරණේ සාර්ථක කර ගැනීම සඳහා උපකාර වීමට ලෝ පහළ වෙන සම්මා සම්බුදුවරේ එක අවදීක එක බුදුවරේ බුදු කෙනෙක් පහළ වෙන්නේ අන්නේ උත්තමයා තමයි මේ බ්‍රාහ්මණ නම් බ්‍රාහ්මණ නමින් වෙන් කරන්නේ. ඒකට මේ පෙන්වන්නේ මොකද්ද? ලැබී තියෙන ජීවිතේ. නිර්මුල්ල තමයි බලාපොරොත්තු වෙන්නා වූ සාර්ථක પરමාර්ථ සංවිධාන කර ගැනීමට සකස් කර ගැනීමට ඔහු විසින් අනුගමනය කළ යුතු ක්‍රමපිළිවෙලක් මේ මාර්ගයෙන් මෙතනින් පෙන්නනවා ඒක කුමාර කශ්‍යප හාමුදුරන්ට ඉතාම ප්‍රයෝජනවත් දෙයක් වුණා. ඒ උන්වහන්සේ ඒක ප්‍රයෝජනෙට ගත්තා වගේම මේ මුළු ලෝක ධාතුවේ ඥාන නැනවත් පුජ්‍යලීන්ට මේක ප්‍රයෝජනවත් වෙයි. කොට ඒ බ්‍රාහ්මණ තනත්තා සුමේදට කියනවා සුමේද ඔය ආයුධය අරගෙන මේ හුඹා කොටපන් කියලා. ඒකට මේ කියන්නේ මොකද්ද? ආයුධය කියලා කිව්වේ හරන්න පුළුවන් එකකටයි. මේ ජීවිතේ පිළිබඳව ඒ දුක් නිවාරණ කිරීමට බලාපොරොත්තු වෙන පුජ්‍යලයා විසින් ජීවිතය පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ගය හා ඊට උපකාර කරගත යුතු කොටස තමයි මේ මෙතන ආයුධය අරන් හවරන්නේ කිව්වේ. ඒ දැන් බුදු බුදු කෙනෙකුගේ වටිනාකමයි ප්‍රයෝජනයි ඔක්කොම තියෙන ධර්මකායේ. නමුත් පුජ්‍යලයාගේ දැන් බුදුහාමුදුරුවෝ බුදු වෙලා මුකුත්ම නොකිය. අවුරුදු 45 ජීවත් වෙලා පිරිනොම් පෑවන බුදු කෙනෙක් හිටියයි කියලාවත් අපි කතා කරනවා. අපට ඕනෙත් නැහැ කතා කරන්න. ඒ කවුරුත් බුදු වුණාට අපට ඇති ප්‍රයෝජනෙ මොකක්ද? නමුත් අපි උසස් මට්ටමකින් ඊටාම ගෞරවාන්විත උන්වහන්සේගේ සීනාමය සිහිපත් කරන්නේ උන්වහන්සේගේ ජීවිතයෙන් ලබාගත් අයිතිවාසිකම් අපේ ඉදිරියේ තිබුණා මෙන්න මෙහෙම මේක මේක වැඩේ තියෙන්නේ මේකෙන් බේරෙන්න මෙන්න මෙහෙම කරන්නයි කියලා. ඒ කිව් ටිකයි අපට වටින්නේ. ඒක කවුද ඕක කිව්වේ? ඒ ඒ උත්තරමයි බුදුන් කියන්නේ. ඉතින් අපි කියන්නේ නැහැ අහවලයි අපේ බුදුන් කියන්නේ. මේව කිව්වොත් තමයි බුදුන් කියන්නේ. එච්චරයි. එතකොට પરම්පරාවේ ඉතිහාසය තියෙනවා ඒක සුද්ධෝදන රජුණන්ගේ පුතණෝ සිද්ධාත් කුමරුයි බුදුනේ ඔවා කිව්වේ එහෙමයි කියලා. අපි ඒක පිළිගන්න. නමුත් කවුරු හරි කිව්වොත් නෑ ඕක කිව්වේ හෙන්දයියයි කියලා. ඒක අපි පිළිගන්නවා මොකද මේ ඒ හෙන්දයියගෙන් හෝ සිද්ධාත් කුමරියෙන් හෝ නෙමෙයි වැඩේ මේ ධර්මයෙන් අපිට වැඩේ කියන්නේ. අන්න ඒක නිසා ඒ ධර්ම කාය එක්කයි අපේ සම්බන්ධතාවය. එතකොට ඒ අර හුඹ ආරණ්ඩ කියලා කිව්ව අවස්ථාවේදී ඒ පෙන්වේ මොකද්ද ඒ බුදුහාමුදුරෝ යම් කිසි පුද්ගලෙක් තමා දුක් දුක් විඳින්නේ මොකද කියලා තමා දුක් විඳින්නේ මොකද ඇයි මට දුකින් බේරෙන්න බැරි ඇයි මම මේ දුකට වහල් වෙච්ච කෙනෙක්ද? ඒක අනිවාර්යයෙන්ම විඳිය යුතුද? බැරෙන්න බෑයි. කියන ප්‍රශ්නේ අපි කා තුලක් තියෙනවා. ඔච්චර දුර නොහිතුවාට මේ මොන වදයක්ද කිය කියා අපි ශාප කරමින් අපි ජීවත් වෙන අපේ ජීවිතේ. එහෙම එක්කෙනා විහිං එක්කෙනා දුකෙන් නිදහස් වෙන්න ඕන නම් දුක ලැබෙන්නේ කොහොමද කියලා බලන්නයි හරන්නේ. ඒ හරණේ කියලා හිතන් මේ හුබහක්ක සංකේතයකින් මේ පෙන්වුවේ මොකද අර විදිහ හැදිච්ච එක අර වේවාගේ චිත්තක්ෂණ එක්කාසෙල හැදිච්ච එකක දැන් බලන්න ඕන මොකද්ද මේ කොහොමද මේක හැදිලා තියෙන්නේ ඒව ඒ ආකාරවල නානාකාරවල දුක් නිෂ්පාදනය කිරීමට මූලික වෙලා තියෙන මොනවද කියලා හොයන්නයි මේ අර හුඹහේ සංකේතයෙන් මේ ජීවිතය ගැන හොයන පරීක්ෂණ පවත්වන්නයි බුදුහාමුදුරුවෝ මේ හාරන්නේ කියලා කිව්වේ. ඒ කියන්නේ අර බ්‍රාහ්මණයා කිව්වේ. එතකොට බුදුහාමුදුරුවෝ ඒ බ්‍රාහ්මණ සංකේතයෙන් පෙන්වී බුදුහාමුදුරුවෝ නිසා ඒ බුදු පියාණන් වහන්සේ සියලු දුක් නිවා ගැනීමට යමෙක් බලාපොරොත්තු වෙනවා නම් අර ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය එකම වැඩ පිළිවෙලයි තියෙන්නේ කියලා මොකක් ඔය තමන්ගේ ජීවිතේ වැඩ කරන්න හැටි බැලීම විතරයි. මුකුත් කරන්න යන්න ඕනේ බලන්න. ඒකට කිව්ව විදර්ශනා. ඔය සතිපට්ඨානයි කියලා කියන්නේත් ඒකයි. එතකොට මේ ආයුධය මොකද්ද? ඒකට හැම වෙලෙම ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාවයි කියලා කිව්වේ මොකද්ද? ඒ ඒ තමන් ජීවිතය තුල දකින දකින নানা ආකාරවල දර්ශන පිළිබඳව තමා විසින් දිය යුතු නිවැරදි තීරණය දුකින් නිදහස් වීම සඳහා දීමට සමත්කම තියෙන ගතියටයි ඔය මේ ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට අර සුමේද කියන පුජ්‍යලයට ආයුධය අරගෙන අරක හාරනකොට ඒ සුමේදට පේන්න ඕන මේක ඇතුලේ තියෙනවා මේ හාරම. එතකොට ඒ ඒ සුමේද ඒ මේක හාරමින් යමක් කියයිද මෙන්න මේක තිබුණා කියලා ඒ කියන්නේ අපට පෙනෙන මුලින්ම පෙනෙන දෙයි ජීවිතයේ අවසන. එතකොට අර කිව් ආකාරයෙන් බ්‍රාහ්මණයන්ගේ කීමට එකඟ සුමේද හාරගෙන යනකොට පළමුවෙන්ම දැක්කේ දැක්කේ ඉබියක් තුන. යතුරු ඉබ්බෙක්. මේ මොකද්ද මේ යතුරු ඉබ්බගෙන් ආ ඊළඟට අපි තවත් ඕකේ විස්තර කරනකොට මේ හාරන්නේ මොකක් නිසාද? මේ හාරන්නේ මොකක්ද? මේක එක්තරා දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද? ආ දවල්ට ගිනි දානවා. රැයට දුම් දානවා. දවල්ට ගිනි දානවා අය රැයට දුම් දානවා. ඌකෙන් බේරෙන්නයි මේ හරන්නේ කිව්වේ. ආ දිවා පජ්ජලති සත්‍යින් දූපායත්. ඒතකොට ජීවිතයන් දිසා අපි බැලුවොත් කවදා හරි හැම දිනාටම මේ කියන නිගමනය ගන්න වෙනවා අර දිවාරයද කි සිදු වෙන මේ මේ සිද්ධිය නිසා මොකද? දවල්ට දැවෙනවා. රායට දුම් දානවා. මේ කියන්නේ මොකද්ද? নানা ආකාරවල ප්‍රශ්න. ජීවිතේට සිතට එක්කෙනා ඒක නවත්තන්න බෑ. ඒ කියන්නේ අවිශ්ින් ඒ ජීවිතේ පාවිච්චි කරන කන් එයාට අප්‍රමාණ ප්‍රශ්න එනවා සිතත් එක්ක සම්බන්ධ වෙලා නිර්වෘල් කරලා ඒවෙන් බේරෙන්න. ඕවා ගැන තමාගේ දෛනික ජීවිතයේ ගෙන යන ගමන අරවා එක්ක සිත පැටලෙනකොට මහා ගිනි ජාලාවල් ඇවිල්ලා වගේ ඔළුව කසයි චච්චුග්ගායි নানা ආකාර විදිහින් එයාට අර ගින්නකින් දැවෙන ස්වરૂපයෙන්ම මිනිහට දඟලන් සිද්ධ වෙනවා. ටිකක් එක තැනක ඉන්න බෑ එකක් ගැන තනියෙන් කල්පනා කරලා ඒක දිගට ගෙනියන්න බෑ එක එක ඒවා අවුල් සහිත වේග සිතේ එනවා අන්න ඒ ආකාරයෙන් ජීවත් නොවන කෙනෙක් ලෝක ධාතුවේ පුහුදුම් පුජ්‍යලින් අතර පයන්න ඕනේ. දවල්ට ඒ ඔය කියන දවිල්ල, ඔය කියන ගිනි ජාලාව ජීවිතය තුල බල තිනවම. ඉතින් ඒක පෙන්වන්න කෙනෙක් නැහැ. හැමතැනම ගින්දර නිසා, ගිනි ගොඩවල් නිසා පෙන්නනවා නම් පෙන්වන්න ඕනේ ගිනි ගොඩක් නැති තැනක. එහෙම තැනක් නැහැ. ඉතින් ඔක්කොම Tamanට හම්බෙච්ච ගින්න භුක්ති විඳින්මින් ඉන්න අතර රැයට මේ දුන් දානය කිව්වේ මොකද? රැයට දුන් දානය කිව්වේ අර Taman විසින් දවල් කාලේ নানা ආකාරවල ප්‍රශ්න නිරවුල් කරමින් දවාගත්තේ සිතවිලි වලින් උපන්න රත් වීම. උපන්න රත් වීම තමා විවේකව විවේක ගන්න. අර මුළු කාලේ ඒ රාත්‍රී කාලේ පාවිච්චි කරන්න ගියත් අර රත් වීම තිබෙන නිසා එයාට අර හිතන ආකාරයෙන් අර සනසිද්ධායක නිදහස ලබන්න එයාට ඉඩ හම්බෙන්නේ නැහැ. ඒතකොට ඒ ඉඩ හම්බෙන්නේ නැtei කිවි නිදා ගන්න ගියාම නිින්ද යන්නේත් නැහැ. අර ප්‍රශ්න නිසා මෙයා හදන ප්‍රශ්නේ අයින් කළා ටිකක් නිදා ගන්න ඕනේ. නමුත් දැන් අර රත් වීම තියෙනවා. ඒක නිසා මනෝ ධාතුව ගිනියම් වෙලා নানা ආකාරවල අදහස් එන. ඉතින් ටිකක් වෙලා ඉතින් පෙල්ලි පෙල්ලි ඉන්නකොට හෙට්ටුව නිසා නිදා ගන්න නින්දට යයි. ඔන්න ওই ප්‍රශ්නේ නිසයි මේ මේක හාරන්නේ කොහොමද ওই ගින්න ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. ඔය දැවෙන්නේ කොහොමද කියලා බලන්නයි මේ හාරන්නේ කියලා. ඒතකොට දැන් බුදුහාමුදුරුව අපට විදර්ශනාවට මඟ පෑදුවේත් ඔය নানা ආකාරවල දැවිලි සහිත තත්ත්වයන් සිතේ උපදින්නේ මොන හේතුව නිසාද කියලා හොයන්නයි ඔය විදර්ශනාව කියලා ජීවිතය දෙස බලන්න පුරුදු වෙන්නේ කියලා කිව්වා. මේ සුමේද අර කාරණකොට අර ඉබ්බෙක් යතුරු ඉබ්බෙක් දැක්කා. එතකොට එන්නෝ කිව්වා මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා මෙතන. එතකොට අර බ්‍රාහ්මණින් කියනවා ඒක අස්කරපන් කියලා. ඒ අස්කරන්නේ කියන්නේ ඒක අස්විය යුත්තක්. ඒ මොකද්ද? යතුරු ඉබ්බට සමාන කළා. නැත්තම් යතුරු ඉබ්බ සංකේත කරමින් පෙන්නේ මොකද්ද? අපට අපි මේ දුක් විඳින්නේ මොකද්ද කියලා අපට දැනෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. අවිද්‍යාව කිසිම පැහැදිලිකමක් ජීවිතය පිළිබඳව අපිට නැහැ. ඒකට කියව අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාවයි කියලා කිව්වහම හරි පොට හොයාගන්න බැරි තත්වයකුයි ඒ අවිද්‍යාව කියන වචනෙන් පෙන්වන්නේ විද්‍යාව මේ නිර්ව ජීවිතය දුකින් මුදා ගන්නට උවමනා කරන ක්‍රමය පේන්නේ නැතිකමයි මේ අවිද්‍යාව කියලා කිව්වේ ඒක හරියට අර යමක් වහලා තියෙන ඉබ්බෙක් ඒක අරිනකම් ඒක අරිනකම් අර ඒ වස්ත්‍රේ භාජනය ඇතුලේ තියෙන ඒ ඉබ්බ දාලා තියෙන පෙට්ටිය ඇතුලේ තියෙන ඒවා බලන්න බැරුවා වගේ අපේ මේ අවිද්‍යාව තිනකම් මේ නොපෙනෙන අඳුරු ගතිය තිනකම් අපට අර දුකින් නිදහස් වෙන්න බැරි බවයි කිව්වේ. ඒකයි මේ ඉබ්බට ඉබ්බාගේ සංකේතයෙන් වෙන්නේ. එතකොට බුදුහාම මේ මේ බ්‍රාහ්මණින් කිව්වා ඒක අස්කරපන්තිය. එතකොට ඒක අස්කරන්ඩ ඒක අස්කරන්ඩ මෙයාගේ උත්සාහය දරනකොට ඔන්න ඒක යට තිබිලා ඒක යට තිබිලා ගෙම්බෙක් අහුවෙන. එතකොට ඒ ගෙම්බගේ සුලමලියදා අපි කියවුණා ගෙම්බ හැම වෙලේම පුම්බන ගතියෙන් පිම්බිච්චක පුම්බන ගතියෙන් යුක්තයි වැලි කැටියක් ගෑවුණත් ඒ ගානට පිම්බෙනවා ගලක් වැදුනොත් ඒ ගානට පිම්බෙනවා හැම විසම පිම්බීමයි ඉස්සරහට පැනිල්ලයි ගෙම්බාගේ පවතින. අන්න ඊට සමාන කළා මොකද්ද? අපේ සිතේ නිරන්තරයෙන් ඇතින රත්තන ගතිය. ඒකට කියනවා ක්‍රෝධය කියලා. මේක ක්‍රෝධය කිව්වහම අපි වැඩියෙන් රත් වෙච්ච හැටි සිත. ඒක ගැන මේ කතා කරන්නේ වැඩියෙන් යා නානා ආකාර වලින් සීමාව ඉක්මවල රත් වීම. මොකද්ද සීමාව? ගෙම්බගේ ප්‍රමාණයක් තියෙනවා. ගෙම්බට අයිති සාමාන්‍ය ශරීර ප්‍රමාණයක් තියෙනවා. අර යමක් හැප්පීමේදී පිම්බෙන්නේ එයාට අයිති කොටසක් නෙවෙයි. එයාගේ ජීවිතය ඇතුලේ තියෙන දුර්වලකමක ප්‍රතිඵලයක්. ඒ වගේ අපටත් මේ රත් වීම අවශ්‍ය නැහැ. අපිට මේ දැනට තියෙන මේ රත් වීම ජීවත් වීමට මොනම ලෙසකින්වත් අවශ්‍ය නැහැ. ඒවා අර තම තමන්ගේ ජීවිතය තුල තිබෙන දුර්වලකම් වල ප්‍රතිඵල අර අර දාපු හුඹහේ ක්ලේශ මිශ්‍රණයන්ගෙන් හැදිච්ච රසායනික සම්බන්ධ නිසා ඒ ඒ රසායන ක්‍රියාත්මක වෙනකොට අර කියන රත් වීම පාලනයෙන් තොරම එනවා හැම වෙලේම. දැන් සාමාන්‍ය කතාවකට ගියොත් දෙන්නෙකුගේ කතාව අතරේ යම් කිසි කෙනෙක් සමර්ථ වුණොත් බලන්න ඔහුගේ සිතේ තප්පය එයාට පේනවා ඇති එක එක ආකාර වලින් සිත වැඩ කරන හැටි අර යාගේ හොඳ වචන වලට එකඟයි එයාගේ පැවතුම් වලට විරුද්ධයි নানা ආකාර වලින් මේ සුහඳ කතාවකදී ඔය වෙනස වෙනවා අර ගෙම්බවක් ඒ ඔක්කොන්ටම කතා කරේ ඔක්කොම නම් කරන්නේ ක්‍රෝධ කියන. ඒක හොඳ පුරුද්දක් තියෙන එක උසලගෙන ඉන්න. නමුත් අර සංසම් භාවයට එන තුරු හරියට කොහොමද කිව්වොත් අර යම් කිසි ජලයක උසන්සුන් ශනික සිද්ධීන් එක්ක තමන්ගේ හිත යම් යම් ආකාරවලින් නොසන්සුන් ස්වરૂපයටපත් වෙනවනම් ඒක නම් කරනවා ක්‍රෝධය කියලා. ඒ ක්‍රෝධ ස්වરૂපයේ ගෙම්බට සංකේත කළා. ඒතර ඒ ස්වરૂපය නැවත නැවත ඒ ආකාරයෙන් මතක් වෙනවා නම් මොකක් කොයි ක්‍රෝධ ස්වરૂපය? ද්වේෂ ද්වේෂ නිමිත්ත ඒකට කියන්නේ වායි. හොඳයි දැන් මෙතන පෙන්වන්නේ ක්‍රෝධය. එතකොට මේ දැන් මේ පෙන්වන්නේ මොකද්ද? අර අවිද්‍යාව. Tamange ජීවිතය තුල පවතින නිර්වුල් ඇත්ත ස්වභාවය නිසියාකාර Tamanට බලා ගන්න ඉඩ නොදෙන්නේ මොකද්ද? මෙන්න මේ සත්‍ය විවරිකමයි. දේශය. තේරුණාද? ඒ සත්‍යනේ ගැන්නේ කොහොමද අපි හැම වෙලෙම කේන්තින් කියලා ඉන්නේ. අපිට දැනෙන්නේ අපි බොහෝම ඒව පාවිච්චි කරලා වැඩලා ඒක හොඳ පුරුද්දක් තියෙනවා ඒක උසලගෙන නමුත් අර සංසම් භාවයට එන තුරු හරියට කොහොමද කිව්වොත් අර යම් කිසි ජලයක පොකුණක ජලයේ යම්තම් රැලි ගහනවා නම් ඒ ජලයේ අඩියේ තියෙන ඒ පොකුණේ අඩියේ තියෙන යමක් බලන්න බෑ. ඒ මොකද රැලි නිසා. ලොකු රැලි හෝ පොඩි රැලි හෝ. රැල්ලේ ප්‍රමාණය හැටියට බැලීම පහසුයි. මේ द्वේෂයෙන් පෙන්වන්නේ මොකද්ද? මේ द्वේෂ ක්‍රෝධ කතාවෙන් පෙන්වන්නේ මොකද්ද? එක එක ආකාරවල අපේ සිතේ රත් වීම රැලි මතුවෙනවා. ඒ රත් වීම নানা ආකාර වෙනස්කම් තියෙනවා. ඒ රත්වීම් රැලි නිසා ඒ රත්වීමේ අවධානය යොමු වෙනවා විස ඒ රත්වීම ආපු ආකාරය හැවීමට මෙයාට ස්පාසුවක් නෑ අරකින් ගිනියම් වෙලා දැන් රැවුල පිටින් මිනිහාගෙන් සුරුට්ටුවපත්තු ගන්න ගින්දර ටිකක් ඉල්ලුවාට කොච්චර යාළුවෙක් වුණත් දෙන්න බෑ. බැරි ඒ විදිහේ මූණපත් වෙන. අන්න ඒ වගේ මේ අපේ සිතේ පහළ වෙන්නා වූ ක්‍රෝධ ස්වરૂපයට අයත් දාහ ගතිය සිතට එන නිසා සංසුන්ව ජීවිතේ ක්‍රියාකාරීත්වය දෙස බලන් ඉඳ හම්බෙනවා. මොකද මේ පිච්චිල්ල පිච්චිල්ලෙන් බේරෙන්න. අන්නේ පිච්චිල්ලෙන් බේරීමට තමන්ගේ අවධානය යොදන්න සිද්ධ වෙන නිසා ඔය කියන ක්‍රෝධ මට්ටමින් අර විද්‍යාව හරියට අවශ්‍ය ගන්න බෑ. එතකොට අපි දැනගන්න දැන් අපි දන්නවා මේ ආ සීල සමාධි ප්‍රඥා කියලා බුදුහාමුදුරුවෝ පැවතුම් ස්වરૂප තුනක් ශික්ෂාවල් තුනක් පෙන්වනවා. මේ සීල සමාධි මේ සමාධි කියන කතාවෙන් පෙන්වුවේ මොකද්ද බුදුහාමුදුරුවෝ? ඒ කියන අර ක්‍රෝධ ස්වરૂප ඔක්කොම ගිලා වැහැලා නවතිලා. සිත සෞම්‍ය මට්ටමට එන තුරු අර ප්‍රඥාවෙන් කරන වැඩේ වැඩට ප්‍රඥාව වැඩට අරන් ප්‍රයෝජනවත් වන අන්දමට මේක සංවිධානය කරගන්න මොන විදක්වත් හම්බෙන්නේ නැති නිසා සීල සමාධි ප්‍රඥා කියන පිළිවෙල ඔය හේතු උඩ පෙන්වුවා උන්වහන්සේ ඉස්සෙල්ලාම ගාරෝඩි හරිය සීලයෙන් කඩා ගන්න ඕන ඊළඟට අර සමාධිය කියන්නේ අර වැඩියෙන් රත් වෙන ගතිය නවත්තන්න ඕන ඒ වැඩියෙන් රත් වෙන ගතිය එන්නේ කොහොමද සිතට ලෝභ ද්වේෂ මෝහ මාන ඊර්ෂ්‍යා ආදී මේ කියන නානා ආකාරවල කෙලෙස් සිතට ආවනම් එතන තියෙන අර ක්‍රෝධය කියලා කියාපු මට්ටමේ රත්ත්‍රිම් තත්ත්වය. රත් ඈ සැප විඳීමේ බලාපොරොත්තුෙන් ඒ ඒ නිමිති වලට ඔව් ඒ සැප විඳීමේ බලාපොරොත්තුව මිනිහට ඇති වුණේ ඇති වෙන්නේ දුක් විඳින නිසා. දුක් විඳිනේ කිව රත් වීම නිසා. එතනත් සැපයක් නිරන්තරයෙන් නිරන්තරයෙන්ම ඒ දේ තැන් වලට පැනීමේ ක්‍රියාව නිසා තප්පීමේ ප්‍රමාණය අංශකයේ වැඩි වෙනවා. ඔව් ඒ පොඩ්ඩක් හරි රත් වුණා නම් මේක අපට උහුලන්න පුළුවන් මට්ටමත් බුදුහාමුදුරු සමාධි නමින් දුන්නා. ඉතින් ඒ සමාධි තත්වයට සිට එනතුරු කොච්චර හරි බිඳක් හෝ ක්ලේශයක් සිතට මිශ්‍ර වෙලා රත්වීමක් ආපු හැටි ඊළඟට එයා ඒකෙන් මිදෙන්න ලෑස්ති වෙන්න ඕන මොකද ඒක උහුලන්න බැරි නිසා. අසර දෙම්බගෙන් කරන්නේ දෙම්බා නැත්තන්ට පයින්නවා අල්ල ගන්න පුළුවන් නෝ බැරි ගන්නත් පුළුවන් නෝ. ඔව්. ඒක නිසා අවේකට පයින්නවා ඒ විදිහට ගැනීම නිසා ඔහුගේ අර වේගය දැන් තිබෙන කමද මේක සංකේත කරන්නේ. හ්ම්. නෑ ඒ පෙන්වන්නේ ඒ ජෙම්බගේ යන්තම් ගෑවෙන ගෑවෙන ප්‍රමාණවල ස්පර්ශේ ගොරෝසු මධ්‍යම සෞම්‍ය ප්‍රමාණවල හැටියට අර ගෙම්බගේ අර පිම්බිල්ල වෙනස් වෙන්න වගේ මේ අපේ සෞම්‍ය මට්ටමේ සිත තබන්න බැරි වෙන්නේ අපේ ස්පර්ශ වලින් අපට নানা ආකාරවල ඔරොත්තු නොදෙන සිටිවිලි පහළ වෙනවා. ඒක උෂ්ණ අංශකේ වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච උෂ්ණාංශකේ කියන්නේ සැප දෙන මට්ටමින් මට්ටම ඉක්මවල. නැගී ගන්නා යම් උෂ්ණාංශකයක් තියේද ඒ ඔක්කොම නම් කරන්නේ ක්‍රෝධ. ඒතකොට ඒ ක්‍රෝධය ඒයින් ලැබෙන පීඩාව නිසා මේක සංසුන්ව බලන්න බෑ. අන්නේ සංසුන්ව බලන්න බැරි කාරණය අර සුමේද පෙන්නවා මේ මෙවුවා හැකින් මේ තියෙන්නේ මෙන්න මේ විදිහේ තත්ත්වයක් මොකද්ද ගෙම්බෙක් ඉන්නවා. ඒකට ඒ ගෙම්බව අරන් දාන්නේ කිව්වා. ගෙම්බව අරන් දාන්නේ කිව්වහම ඒ අරන් දාන උත්සාහය මෙයා යොදනකොට ගෙම්බට යටින් තව එකක්. ඒක එදා මතක් කරන්න ඕන බැරි වුණා. ඒක මගේ නෙමෙයි. ද්විදාපත. අසර දැන් ඔතන මේ ද කියනවා අද්දස ඒ වගේ දැන් අපි අපේ හිතෙන් දැක්කොටින් අවතර යම් කිසි දැන් සරාගන්වා සරාගන් චිත්තං පජානාති කියන දැකීම ආහැතියේ අර සරාග චිත්ත අයින් වෙන ගතියටපත් වෙනවා ඒ දැකීම නිසා. එතකොට දැන් අද්දස කියන පෙනීමෙන් වෙන්නේ පැත්තකින් තියනවා කියන්නේ ඒකම තමයි. නෑ මෙතන ඒ අර අපි රාග සිතක්, ද්වේෂ සිතක් අපේ දුර්ලකම් දැක්කහම අපි ඒක හඳුනා ගන්නවා. ඒක අපේ ජීවණයට හේතු වෙනවා. මේ අද්දස කියලා දැක්කයි, දුටුවයි කියලා කිව්වේ මේක මම අස්කරන්න හදනකොට ඒක පවත්තන ඊළඟ తত্ত্বය මෙන්න මේ මෙහෙම එකක් මේක යට තියෙනයි. ඒතකොට ඒක අස්කරන්නේ කිව්වම ඒක අස්කරන්න වෙර ගන්නකොට ඒක පවත්තන තව එකක් මේ මේක යට තියෙන ඒකට දැන් ගෙම්බගේ යට තිබුණේ මොකද්ද? ද්විදාපත්තේ කියලා දෙමං සංඥා. අවසරයි. පැත්තකින් කියන්නේ කියන එකෙන් තේරුම් ගන්න තදංග වශයෙන් යටපත් වෙන එක. නෑ. මේක ඒ ගොඩේම බලාගෙන යන එකයි මෙයා කරන්නේ මේකේ මුල හොයන්න. මුල හොයන්න දැන් එකක් දැන් බැරිව අපි කියනවා ඔය ඔය ඉබ්බා අස් කරන්නයි කියලා ඒ කිව්වේ අවිද්‍යාව අයින් කරන්නයි කියලා. ඉතින් එයා අවිද්‍යාව අස් කරා නම් ඊට පස්සේ හොයන්න දෙකක් නැහැ. ඉතින් අවිද්‍යාවනේ ඔක්කොම කරන්නේ. ඒක නිසා දැන් විද්‍යාව දැන් ඉතින් රහත් වෙලා ඉවරයි. නමුත් මේ අවිද්‍යාව අස් කරන්න යනකොට පේන එක ඊළඟ. ඒ අවිද්‍යාව රඳවන්නේ මේ රත් වීම නිසා. එතකොට රත් වීම ඒ ක්‍රෝධ ස්වરૂපය අස් කරන්න ඒ ගෙම්ම අයින් කරනකොට පේනවා දෙමන් සංදිය. දෙමන් සංදිය කියන්නේ මොකද්ද? මේ විචිකිච්ඡාව කියන එක. විචිකිච්ඡාව කියලා කියනකොට එයින් පෙන්වන්නේ මොකද්ද? හැම වෙලෙම අපි කොයි දෙයක්ද ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරෙන් ස්පර්ශ කරන්න යන්නේ අපේ ළඟ හැම වෙලෙම තියෙනවා එක්තරා චංචල ගතියක්. ඒ මොකද ශක්තියක්. ස්ථීර වශයෙන්ම දන්නේ නැහැ මේකෙන් මට සැප විඳින්න පුළුවන් කියලා. හැබැයි ඇස කන නාසය දිව සෑම එකටම මෙයා පාවිච්චි කරන්නේ හා පහම නැත්තම් මුලත් එක හයම පාවිච්චි කරන්නේම එයාගේ දුක නිවා ගන්න උදව්වක් සහයක් ලබා ගන්න ඒ ඒ නිමිති ආශ්‍රය නමුත් එයාගේ ඒ ආශ්‍රයට වැටීමේ අවස්ථාවේදී එයාගේ කිසිම විශ්වාසයක් ස්ථීර තීරණයක් නෑ ඒ කාන්තේම දැන් මේ මට අහලා මම සැප විඳිනවා බලල සැප විඳිනවා කියලා යාට නැහැ මේ තීරණ දෙන්න පුළුවන්කම අන්නේ තීරණයක් දෙන්න බැරිකම නිසා අර යමක් එක්ක සම්බන්ධ වෙනකොටම වේදෝ නොවේදෝ යන හැඟීම උඩ අර යාගේ රත් වීම වැඩි වෙනවා ඒ රත් වීම වැඩි වෙන්නේ නිගමනයක් දෙන්න බැරිකම නිසා සැකයක් ස්පර්ශ කරමිනි යන්නේ. ඒ ස්පර්ශ කිරීම නිසා චකිතේ නිසා අර රත් වීම ඇති. ඒකට හේතුව ඒ Tamanට ඒකෙන් බේරීමේ ඒකෙන් බේරීමට උවමනා කරන තප්පේර තමාගේ සිත ඇවිත් නැති නිසා ඒ අයිතිවාසිකම ඔහු තුල නැති නිසා හැම වෙලෙම දැන් ඒකට සාමාන්‍ය නිදර්ශනක් කිව්වොත් කිසිම ආයුධයක් නැති තනියෙන් නිකන් අහසින් වැටෙනවා වගේ කැලේකට වැටුණා. ඒ මිනිස්සයා හැම වෙලේම කොලයක් සද්ද වැටුණත් බයෙන්. හැම වෙලාවෙම බයෙන් එයා ජීවත් වෙන්නේ මොකක් හරි වෙයිද මොකක් හරි හොඳ විශ්වාසදායක ආයුධයක් තියෙනවනම් මොන වුණත් කමක් නැහැ කියලා හිතන් එයා ඒක අතින් තියාගෙන කිසි බයක් නැතුව ඉඳි. අන්න ඒ වගේ දුකින් බේරෙන්නේ මගට සිත වැටුනහම මොකක්වත් දැන නැහැ අපේ කිසි සැකයක්. මොකද අපේ ළඟ තියෙනවා අපි දුකෙන් නිදහස් වෙලා දුකින් නිදහස් වෙච්ච කෙනෙකුයි බලන්නේ, අහන්නේ, කතා කරන්නේ, ආග්‍රහණය කරන්නේ. දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක්. එතකොට එයා දන්නවා මට දුකක් නෑ මේවා ඉතින් කන වෙලාවට කනවා, බටන වෙලාවට බලනවා. එහෙමකුත්. දැන් අපිට එහෙම නෙමෙයි ඒක වෙලා තියෙන්නේ. අපිට සිද්ධ වෙලා තියෙනවා මේ බැලීමෙන්වත් මට සැනසෙල්ලක් ලැබෙයිද කියලා හිතන්න. අන්නේ හිතන්නේ Taman ළඟේ සැනසෙල නැති නිසා. අන්නේ අවුල උඩ හිතේ ඇති වෙන අර මහත්තයා කිව්වේ දැන් ගෙම්බා මැස්සට පැනලා හරි ගියේ නැති වෙච්චාම තව පිම්බෙනයි කියලා. ඒක නිකම්ම පිම්බෙනවා. බැරි වෙනකොට පිම්බෙන ගතිය තමයි රත් වෙන ගතිය තමයි අපේ තියෙන්නේ. ඈ? යාව හරි නෑ නෑ තව 10ක් තියෙනවනේ. එතකොට ඊ ද්විධාපතය දෙමන් සංජයක් කිව්වේ හැම වෙලේම නෑ මම සැප විඳිනවාමයි කියලා කියන්න බෑ. අනේ මම දන්නේ නෑ මොනවා වෙයිද කියලා. දැන් කොයි එකට ගියත් කොයි එක කරන්නද කියලා. ඕනම කරුණකදී ඔය අනේ මම දන්නේ හරියයිද කියන හැඟීම තීනවාමයි හැම එකේ. එයා මේ මොනවද හරියයිද කියලා කියන්නේ. එයා හරියයිද කියලා කියන්නේ එයාගේ ජීවිත සැනසෙල්ල ඒකෙන් ලැබෙයිද කියන එකයි අහන්නේ. ඒතකොට ඒකේ තවත් වටා පිටාවට උදව් කොන්නේවා සංවිධාන වෙයිද කියන එක ඒක ඇති තියෙනවා. නමුත් මූලික වශයෙන් යන හොයන්නේ සැනසෙල්ල ලබන්න පුළුවන් වෙයි. ඉතින් ඒක ලැබීමට තරම් සාක්ෂි ඔප්පෙලා නැති නිසා, Taman ඉදිරියේ නැති නිසා. Taman ඉදිරියේ නැති නිසා එයා හැමෝම අර චකිතෙන් නිතර ගිනියම් වෙන ස්වරූපයක් මතුවෙන්නේ අර චකිත නිසා. ඒ චකිතයේ උඩයි හැම වෙලේම දැන් ඔය කෙනෙක් කෙනකොට එයා ගැන අවිශ්වාසයි. කොයි වැඩේ කරන්න ගියත් අවිශ්වාසයක් ඉස්සරහා දමාගෙනයි කරන්නේ. අන්න ඒකයි මේ ද්විජාපති. ඒකට අවිශ්වාසය කියලා කිව්වේ බයක් එතන තියෙන. මොකක් මොනවා වෙයිද දන්නේ. ඉතින් අතර රත් වෙලා ප්‍රමාණ ඉක්මවලා අර සිටිවිලි රත්යෙන් වෙන්න සිද්ධ වෙන්න හේතුව ඕකයි කියලා බුදුහාම මේ බුදුහාමුදුරන් නිගමනයේ තෝරලා දුන්නා. එතකොට ඒක සුමේද දැක්කේ ද්විදාපතයක් වශයෙන්, දෙවන් සංධියක් වශයෙන්. එතකොට මේ දෙවන් සංධිය අස්කරන්නේ කියලා ධාම්මණයෙන්ගෙන් අවසර ලැබෙනකොට ඒක අස්කරන්න යනකොට අන්න පෙරහනේ හම්බුනේ ඒකයි. ඉතින්දී මේ සැකය මතු කිරීමට සහය ලැබෙන්නේ මොකෙන්ද? සංසාරේ කාලාන්තරයක් මුළුල්ලේ තමන් විසින් සිතවිලි පාවිච්චි කරපු ස්වરૂපයක් තේනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියලා ඔය පහ හැම වෙලේම අපේ සිතවිලි වල මිශ්‍රයි කාමච්ඡන්දය කියලා කිව්වේ හැම වෙලේම තමන් විසින් තමන්ට කැමැති දේ තෝරා ගැනීමට හැම වෙලෙම තීරණයක් ඉස්සරහට එන. මොකක්ද මේ කැමැති දේ? ඒකට බඩුවක් ගන්න ගියොත් ඇඳුමක් ගන්න ගියොත් වර්ණය හැඩය ආදී ඔක්කොම විලාසිකා ඔක්කොම එකස් කරලා එයා යන්නේ මොකද මේ ඇඳුම අරගෙන මගේ සනසිල් මට සනසිල්ලක් ලැබෙයිද කියලා. ඒකයි එයා ඒ තෝරන්න යන්නේ ඒකයි. සැනසෙල්ලට උපකාර කරන දේ තෝරමින් අපි අනාදිමත් කාලයක් සංසාරය. සැනසෙල්ලට උපකාර කරන දේ තෝරමින් තාම නෑ වුනේ. හැම එකක්ම අවුස්ස අවුස්ස බැලුවා අවුරුදු කොච්චර කල්ප ගණන්. අන්තිම ඇමීබගේ කාලේ ඉඳලම ඔක කොලා අපි. තාම ඒකයි කරන්නේ. තාම නෑ පැන්නේ එතන. තාම අවුස්සනවා මොනවා කෝකෙන් අර ඒක නිසා අර තමා විසින් හොයන දේ තමාට හමු නොවීම නිසා ඒ හමු කරගන්න ගිහිල්ලා රත් වීමක් මතුවේ. ඒ අවස්ථාවේදී ව්‍යාපාදයේ කිව්වේ. ඒ ව්‍යාපාදයේ රත් වීම නගිනවා මලානික වෙන තැනට. ඒක නිසා තවත් අරමුණකට පනින්න වෙනවා. පනින්නේ විශ්වාසයෙන් නෙමෙයි සැකේ උඩට කිව් සැකේ. විචිකිච්ඡාව ඒකට කිව්වා උද්දච්ච කුක්කුච්චේ තමයි වර. පණිනේ කියලා කිව්වේ. එතන පණින්නේ ඒකෙන් තවත් අරමුණකට පණින්නේ මේකෙන්වත් සපක් ලැබෙයි කියන විශ්වාසය උඩ නෙවෙයි. ඔන්න ඔය ක්‍රියා කරලා ජීවිතය ඇතුලේ රැඳිච්ච ඒ හුරුවට කිව්වා කහට කියලා. ඇයි මේ පෙරහංකඩයක් ඔතෙන් ඉස්සරහට දැම්මේ? පෙරහංකඩෙන් යමක් පෙරයිද ඒ පෙරහංකඩේ පෙරණ පෙරණ වර්ගවල සාරය ඒ පෙරහංකඩෙත් රැඳෙනවා උරා ගන්නවා වේලෙන. ඉතින් ඊට පස්සේ මොන දේ පෙරුවත් අර පළමුවෙන් පෙරාපු දේවල් වල සාරය අර පස්සේ පෙරණ එකේ තියෙනවා. අන්න ඒක නිසා අපි කරන හැම වැඩකම අයිතිවාසිකම ඊළඟ කරන වැඩත් එක්ක මිශ්‍රයි. අන්න ඒක නිසා යන්තරමක් අපි සංසාරේ ලෝභ ද්වේෂ මෝහ අලෝභ දෝසා මෝහ මේ දෙක මිශ්‍ර කරමින් යමක් කළා නම් ඒ ඔක්කොම දැන් මම මගේ මම කළා නම් මගේ මේ කතා කරන වචනය ඇස්සේ අය ඔක්කොම අයිතිවාසිකම් අප හෙල්ලුවා නම් ඒ ඒ අය අතට අර ශක්තිය මිශ්‍ර වෙලා වන ඒ අත හොල්ලන්නත් ඒ මොකද ඒ හැම එකක්ම තමන්ගේ සිතේ බලපාන ඔන්න ඔකට කියව සංසාරය කියලා. එතකොට දැන් අර සැකයෙන් යුක්තව සැපක් ලැබීම සඳහා නියම තීරණයක් ගැනීමට බැරි තත්ත්වයක් උදා වුණේ මොකෙන්ද? අර මේ පෙරහනට උදාහරණ කරපු මෙන්නපු අර පංච නීවරණ අපේ සිතේ තියෙන නිසා. නෑ ඔව්. පංච නීවරණ අපේ සිතේ වැඩ කරනවා. පංච නීවරණ කියලා කිව්වේ මොකද ඒකට? සැනසෙන්නේ නිවෙන්නේ නැති තත්වයකට සිත ක්‍රියා කරවන්නයි කරවන නිසයි ඒක පංච නීවරණ කියන්නේ. පස් ඔය ක්‍රියා පහෙන්ම නිවන්න බැරි තත්වයකටයි සිත වැඩ කරන්නේ. නිවෙන්නේ ආකාරයෙන් වැඩ කරනවා. ඉතින් ඒක නිසා අර සුමේදට පේනවා අර කියන සැකය මතුකලේ අර ද්විදාපතේ මේ ඡංගවාරය නැත්තම් මේ පෙරහන් කඩේ ස්වરૂප නිසා පෙරහන් කඩේ නිසායි එතකොට දැන් අපිටත් නිරන්තරයෙන් සැකෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අපේ ළඟ අර පංච නීවරණ වැඩ කරනවා. එතකොට ගිය පාර කියාපු එකම ඔතෙන්ද එන්න එතන එතෙන්ද ඇවිල්ලා ඔන්න අද නවතින්න සිද්ධ වුණා. වෙලාව සම්පූර්ණයි. එදා අපිට බැරි වුණා මේක පිළිවෙලින් තියාගන්න. මොකද අද කියුණා මනාකන්නේ ඔක්කොම. ඉතින් දැන් දේශනාව එතනින් අවසන් කරනවා. තව තියෙනවා ගොඩක් ওই විදිහේ කරුණු පෙන්වන. ඉතින් මේ තවත් යම් කිසි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. අසරද ප්‍රහාන් කඩේ රූපය ඒකට දයාම් දැන් උදංගඩියක් විකලා පෙරනවා ඇට වර්ගයක් ඇට ගන්න ඇට ඉතුරු වෙන පෙරහන්. ඒ වගේ දැන් අපි අදින් යම් ද්වේෂයක් හරි ලෝභයක් හරි ඒ සතින්ගත් ලෝභය හෝ ද්වේෂය සංසාරේ අපි දිගට ඈතට අරගෙන යනවා දැන් අර දැන් දේවදත්ත අරගත්ත ද්වේෂය සංසාරේ මේ බුදුහාමුදුරු හම්බ වෙනකම්ම අරගෙන ආවා. ඒ වගේ අර ගැට ගැහිලා තද වෙලා ජීවිතේ ඉතුරු වෙන ලක්ෂණ හඳුන්වීමටත් මේක පාවිච්චි කරනවා. නෑ ඔය දැන් පෙරහංකඩෙන් දොඩම් පෙරනකොට ඒකේ අර ඇට ඉතුරු වෙන එක නෙවෙයි ඒ දොඩම් වල ඇඹුල හෝ පැණි රසය අර පෙරහන් කඩේට උරන අරව හිටින්නේ නැහැනේ ගසා දානවනේ නමුත් අර පෙරහන් කඩේ පෙරාපු එක රසය තමයි ඉතුරු අර ඇට රසයක් නෙවෙයි ඔය යනවා නෑ මේ කියන්නේ මේකේ රසය උරා ගන්න එක ඇට නෙවෙයි ඇටෙත් යම් කිසි රස ඇති. දැන් ඔය ජීවිතයේ සමහර දැන් රහතන් වහන්සේලා හදින් ගත්ත දේවල් දැන් රහත් වෙනාත්තේ බොහොම දුරට ගිහිල්ලා මතක් වුණාම සංසාරයේ ඈත් අධිකත් දේවල් නැවතත් දෙයත්ෝ ආපස්සට එනවනේ. ඒ වගේ ඉතුරු වෙච්ච දේවල් නෙවෙයි ඔය කියන්නේ. ආපස්සට එන්නේ නැහැ රහතන් නෙවෙයි. නෑ රහතන් නෙවෙයි දැන් රහත් වෙන මාර්ගයට ගිහිල්ලා දැන් ගෝවාගෙන ඉස්සර වෙලා. ආ ආ. දැන් ආස්ත සමාපatti වාදී දේවල් අභිඥා ලැබපු ඇත්තෝ ආපස්සට කඩාගෙන යනවා. ඔව් ඒ මොකද දන්නවද? දත් ලැබිච්ච අපි සටහනක් පුර. දත් හිරි වැටෙන තරමට ඇඹුල් ගහපු අයට යන්තම් පෙන්නකොට මේ දෙහිලෙල්ලක් දත් බදා ගන්න. ඒ මොකද වැඩියෙන් ඇඹුල ගිහිලා රිංගවාගෙන. ඇට නෙවෙයි. ස්වරූපයෙන් හඳුන්වන්නේ ඒ වගේ තදින්ගත් දේවල් කියුන එක. නෑ නෑ තදින් ගත්තේ නෑ පොඩ්ඩක් ගත්තත් ලොකුවට ගත්තත් මධ්‍යස්ථව ගත්තත් කෝක ගත්තත් ඒක ගෑවෙන එක නවත්තන්න බෑ. හැම එකක්. අරවට විතරක් සීමා කරන්න බෑ. එහෙනම් මේ අපි අපේ தත්තේ මේ හුඟක් දුරට සාර්ථකයි අරව විතරක් ගත්තොත්. නැහැ. පොඩි එකත්, මධ්‍යස්ථ එකත්, අන්තිම වැඩි එකත් ඔක්කොම රසය උරාගෙන ඒ රස තමයි පස්සේ හිතවලට එක්කාසෙ. අන්න ඒකයි ඒ පෙරහන් කරින් තියෙන්නේ. අද ලක්ෂණ නම් ඔව් ඒ කියන්නේ මේ උදාහරණයෙන් ඒක පෙන්වන්න නැති වුණාට වෙන් කරන්න පුළුවන් බවත් මේ ඊළඟට උදාහරණ වලින් පෙන්වනවා. දැන් මේකෙන් පෙන්වන්නේ ඒක හැදෙන හැටි. දැන් ඒන් පෙන්වන්නේ ඉස්සෙල්ලාම අපි ගත්තොත් දැන් ඇඹුල් පැණි වර්ග දෙකෙන් ඉස්සෙල්ලා ඇඹුල් අස් කරන හැටි පෙන්වුවා බුදුහාමුදුරෝ. ඒක කරගෙන යනකොට ඊට පස්සේ අර ඒක ඉතුරු වෙච්ච අනිත් ඇඹුල් මේ මොකද්ද පැණි රස ඉතුරු කරගන්න ඉතුරු වෙන එක තමයි කුසල් පප්පේ. එතකොට ඒක අරකට එක්කම සම්බන්ධ වෙච්ච එක. එතකොට ඒක අයින් කරන්න නම් පෙරහන් කඩෙත් අයින් කරන්න. ඔන්න ඔහොම බෙදාලා බුදුහාමුදුරුවෝ පෙන්නවා ඒක අයින් කරන ආකාරය. ඒක ඉතින් මේ දේශනාවට සම්බන්ධ නැහැ. මොකද ඒක කරන්න පුළුවන් ආකාරය මේකේ පස්සේ එනවා. නෑ අර තුඹසේ කියලා සංකේත කළේ මේ සිතේ තීන తත්වය පෙන්වන්න. දැන් <clears throat> ඒ කියන්නේ කවුද මේ ඉබ්බ දාන් ඉබි අතුරු දාන්න ඕවාසේ මේ <laughs> ඒවා ඕ උඹහටයි දේව නෙමෙයි. නමුත් අර උඹහේ පේන දේවල් පෙන්වීමේ ජීවිතයේ අවසනකොට මේ පිළිවෙලින් මතුවේ නැහැටි. ඒක නිසා දෙමන් සම්දියක් කිව්වහම දැන් ඔය ඔය සේනානායක හන්දිය වගේ නෙමෙයි මෙහෙම තියෙන්න ඇති පොඩ්ඩක් ඉති දෙකක් හරි එහෙම හිටින්න පුළුවන් නමුත් මේක මේ මොකද්ද මේ හුඹහා උදාහරණ කරගත්තේ ජීවිතේ පෙන්වන්නයි ජීවිතේ පේන දේවල් හුඹහෙන් පෙන්වන්න ඒ කවුද ඒ බ්‍රහ්මදිව්‍ය රාජෙන් උත්සාහ කළා අර පාරවරක් දකින යන හාමුදුරන්ට ඒකයි ඒකලිය නැතුව මේ පුංචි උඹස්සන මොන දෙවන්සම් දෙක හරි ලෝතර සම්මා සම්බුදුවරයෙක්මයි බ්‍රාහ්මණ කියන්නේ. ඒ මොකද මේ පසේ බුදුවර රහතන් වහන්සේලාට ඔය ඔය කියන කියවන ප්‍රකාශ කරන්න බෑ පිළිවෙලින්. අර බ්‍රහ්මදිව්‍ය රාජයෙන් ඔය මේ ඒ தත්වෙට ප්‍රකාශයක් කරන්න තරම් සමත් උනේ ඒ නියම ආර්ය භාවයට ඒ උත්තරමයාපත් වෙලා පිරිනිවන් පාන්නට ඉන්නේ කෙනෙක්. ඒක නිසා එයා දන්නවා කරපු වැඩ මොනවද කියලා. ඉතින් ඒක මෙයාට මේ කුමාර කාශ්‍යප හාමුදුරන්ට අවබෝධ වෙන විදිහට මේ විස්තරය කරන්න බ්‍රහ්මදිව්‍ය රාජින්ට බෑ. ඒක නිසා කොහොම හරි මේ කෑලි ටික බූට්ටු කරලා බුදුහාමුදුරුවෝ ගාවට පිටත් කළා. ඒතකොට බුදුහාමුදුරන්ට පුළුවන්කම් තියෙනවා අර අර සිතට මේ කාරණේ ගිලා බහින තැනට කතා කරන්න. ඒක නිසයි බ්‍රහ්මදිව්‍ය රාජයෙන් එහෙම කිව්වේ ඕක ගිහින් අහන්නේ කියන එක කරන්න ඒක. මේ බ්‍රහ්මදේව රාජෙන්ට ඒක විස්තර කරන්න පුළුවන්. නමුත් අර ඒක නියම විදිහට ප්‍රයෝජන ගන්න විස්තරයක් දෙන්න බෑ. අන්න ඒකයි. තේරුණානේ? හොඳයි බින්නතිනි අදට මේ දේශනාව උතනින් අවසන් කරනවා. ඒකට අපි මේ මුල් කාලය තුලදී වටිනා ධර්මයක් ලෝතර බුදු පියාණන් වහන්සේ සියලු ලෝකයාගේ යහපත සඳහා දේශනා කරපු ධර්මයක් අපේ ජීවිතවලට යහපත සලසා ගැනීම සඳහා ප්‍රයෝජනය ගැනීමට අපි ඒක දැන් මේ ආශ්‍රය කරන්න හදන ආශ්‍රය කලේ. ඉතින් ඒයින් සිදුවෙනා වූ යහපත මේ සෑම දිනාටම ඒයින් සිදුවෙනා යහපත සලකාගෙන සතුට වෙනා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අපැසු කරනා ස්ථානට අධිගුරු සියලුම දිව්‍ය රාජ සමූහය මේ පින් අනුමෝදන් වී ඒ දිව්‍ය රාජ සමූහයාගේ සතුට මේ සෑම දිනාටම එල්ලෙමින් සෑම දිනාටම තම තමන්ගේ ජීවිත මේ ක්‍රමයෙන් මේ ක්‍රමවලින් ජීවිත නිර්වලක් හදා ගැනීම සඳහා දී හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් නැසීමේ පරලෝකයේ මව්පිය ආදී සියලුම ඥාති වර්ගයාටත් භූත පින්නතුන්වත් ලෝසතුන්වත් තම තමන්වත් මේ ශක්තිය කාන්තයෙන්ම සියලු දුක් නිවාලන්නා වූ අමාමා නිවන් පිණිස හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන කරතන ආකාසට්ටාටි බුම්බල ඥාතීන් බින්දිනි ධම්මේ ඥාන සැමටම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා